අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම සාකච්ඡාවට වේලාව ගන්න බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමට ඒක සඳහා අපිට ලිඛිතව ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට අපි ගරු කටයුතු ස්වාංශික ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසර ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේදී ආස්වාසය ප්‍රාස්වාසය පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී මද වේලාවකින් ආස්වාස ප්‍රාස්වාසයේ કૃතිම බවක් තුල සිදුවන්නේය මේ මගහරවා ස්වභාවික ආස්වාස ප්‍රාස්වාසය තුල සතිය පිහිටවන ආකාරයත් එවැනි අවස්ථාවක පිළිපැදිය යුතු ආකාරයත් පහදා දෙන සේක්වා තෙරුවන් සරණයි. මේ ඒක ස්වභාවික වෙන්න හෝ કૃතිම වෙන බව තමන් මේ යෝගාවචරයට වැටෙන්නේ නැටි කියනවනම් මට මේ કૃතිම බව තේරෙන්නේ මෙන්න මේ නිසා. මට ස්වභාවික බව වැටෙන්නේ මේකයි කියලා නමුත් මේ එහෙම නැතුව පිට කෙනෙකුට මේ කියන වார்த்தාවෙන් හැඟීමක් ගන්න මාරු. ස්වභාවික හුස්ම නෙවෙයි නම් કૃතිම හුස්ම වෙනවා නම් ඉසිකක්කම එන්න පටන් ගන්නවා. උගුරකට වේලෙන පටන් අර ගන්නවා. ඉතින් මේ වගේ ලකුණු මොන හරි පෙන්නනවා නම් හිතන්න පුළුවන් කියන එක නා කියන්නේ අපිට තේරෙනවා කියලා. ඒ නිසා මට මේක કૃතිමයි කියලා කියනවනම් සංඥාවක් විතරයි. ස්වභාවික කියනවනම් සංඥාවක් විතරයි. ඔය සංඥාවල් දිගේ දුවන්න එපා. අපි දැන් හුස්ම કૃතිම හෝ ස්වභාවික වෙලා සීයේ පිටවල තියෙන්නේ. මම දැන් මෙතන 100 පිටලා තියෙන ඉතින් ආය මොනවද ඒක ඔය કૃතිම චාන්කෝ මොක අපිට કૃතිම කරන්න ඕනකම නැහැනේ. ඇඟ કૃතිම කරගෙන ඉතින් කියන්නේ ඔබට ඕන නම් કૃතිම කරගෙන කරපන්. ඔබට ඕන නම් ස්වභාවිකව ඉතරවා. ඔය ගණන් නොකර සිටීම තමයි එම් නැත්තම් මේක හුදු සංඥාවක් විතරයි. ඉතින් අපි ඒක ගැන දඟලන්න දඟලන්න දිග්ගටම કૃතිම වෙනවා. වෙන වෙන දෙයක් නැහැ. ඒ නිසා එකක් ලියන්න ඕනේ නම් Taman કૃතිම බවට මේක විනිශ්චය කරන්නේ මොකෙන්ද? මොන ලකුණෙන්ද? මොන සටහනින්ද මොන ආකාරයෙන්ද මොන ස්වභාවික ලක්ෂණයෙන්ද එහෙමනම් අපිට සාකච්ඡාට සම්බන්ධ වෙන්න පුළුවන් දෙක මේ කෘතම කෘතිම ස්වභාවික බව කියන දෙක හුදු සංඥාවක් විතරයි දැන් අපි සාමාන්‍යයෙන් ලෝකේ දන්නවා ලේවල තියෙන ඕනේ සීනි ප්‍රමාණය ඉතින් ඒ සීනි ප්‍රමාණය මැනලා කියනවා වාට සීනි වැඩි වාට සීනි අඩුයි කියලා මේ තිබිය යුතු ප්‍රමාණය කවුද තීන්දුව කරන්නේ අර මයින්පයි යුනිවර්සිටි එකේ වයිස් චාන්සලර් කතා කරලා කියනවා මේක තන්නේ කර බිස්නස් එකක් කරගෙන. කෙනෙක්ගේ ඉහළ මට්ටමක සීනි තියෙන්න පුළුවන්. කෙනෙක්ගේ පහළ මට්ටමේ තියෙන්න පුළුවන්. මේ ආණ්ඩුව කියන අපිට වෛද්‍ය දෙපාර්තමේන්තුව කියන අපිට මෙතන තියෙන්න ඕනේ කියලා. එහෙම නෑ. බ්ලඩ් ප්‍රෙෂර් එකේ 80යි 40යි කියලා දාලා තියෙනවා. ඒ උණ්ඩ බිස්නස් කරගන්න. කවුද දන්නේ මේක ස්වභාවය කොහොමද කියලා? ඔය ECG ප්‍රෙෂර් මහින්ද ඉස්සර තිබුණේ නැහැ නේ උපකරණ. අපි දොස්තර කාට පොලිමේ යනවා. ඒ යන හැම එකකටම ප්‍රෙෂර්. එක මිනිහ බැලුවලු ගිහිලා එන කට්ටියගේ ප්‍රෙෂර් එක. දැන් ගන්න ප්‍රෙෂර් නැල්ලු. අයි පොලිමේ ඉන්නකොට ප්‍රෙෂර්. පුදුමාකාර දෙයක් මේ නෝම් එක කියන එක ස්වභාවය කියන එකත් අස්වාභාවික දෙයක්. අස්වාභාවික කියන එකත් අස්වාභාවික දෙයක්. මේ අපි හදාගෙන මේක કૃත්‍රිමයි මේක ස්වභාවිකයි කියලා කියන මොකීට සංසන්දනාත්මකද අපි කතා කරන්නේ කවුද අපිට කිව්වේ ස්වභාවික උස්ම මෙහෙමයි કૃත්‍රිම මෙයා හිතින් හදාගත්ත දේ කී දෙකෙන් කොයි එකේ හරි කමන්නේ දැන් සතිය පිටවලනේ මම දැන් මෙතන කොහොම යන්න වෙන්නේ තමන් කරන්නේ නැත්නම් තමන්ට ස්වභාවික කරන්න ඕනේ නැත්නම් සමාවෙන්න තමන්ට કૃත්‍රිම කරන්න ඕනේ නැත්නම් වෙන තියෙන ස්වභාවික වෙන එක. ඒ නෑනේ કૃත්‍රිම ඵලයක්. මට ඕනේ සතියනේ. ඒ නිසා මොකකින් හරි හිත අවුස්සගත්තොත් මොනකින් හරි හිත විචිකිච්ඡාවක් දාගත්තොත් උද්දච්ච කුච්චයක් දාගත්තොත් ටිකටම ගෙනියනවා. අපිට කියන්න තියෙන උද්දච්ච කුච්චෙත් එකයි විචිකිච්ඡාවත් එකයි දැන් සතිය තියෙනවා. කෘත්‍රිම දේ මත හෝ දැන් සක්මන් කරන්න ගියාම හුඟ දෙනේ කෘත්‍රිමයි. ප්‍රශ්නේ නැහැ. කටුකුරුදේ ස්වාමීන් වහන්සේ කියනවා ඇවිදිනකොට ලක්මනේ විශේෂයෙන්ම කෙනෙක් නිකන් ලෙඩෙක් වගේ ගතියක් භාවනා කරනකොට එනවා. ඉතින් ඒකට සාමාන්‍ය මිනිස්සු අපිට දොස් කියනවා. සාමාන්‍ය ඉතින් ඇවිදබල්ලක මොකද්ද මේ කරන්නේ කියන්නේ අපි මේ ලෙඩේ සනීප කරගන්න ඕන නිසා තමයි එහෙම පටන් අරගන්නේ. එහෙම ගියාට පස්සේ ටික කාලයක් යනකොට අනායාසයෙන් සක්මන සිද්ධ වෙයි. පටන් ගන්නකොට එහෙම කරන්නේ. ඔගේ චිත්‍ර අඳින්න පටන් ගන්න මිනිහට ලස්සන නාරි රූපයක් අඳින්න බෑ. එයා අඳිනකොට කටුව චුට්ටක් ඇඳලා ගුරුවරයෙක්ගෙන් හදලා කරලා කරලා කරලා තමයි ලස්සන ගෑණියෙක්ගේ ඒ වක ටික හරියට දාන්න පුළුවන් වෙන්නේ. පළවෙනි අඳිනකොට ඒව උල් උල් දිට හිටින්. එහෙම කරලා කරලා ඉගෙන ගන්න නිසා මේක કૃතිම කියනකෝ ස්වභාවික කෙනෙක් අපිට සාකච්ඡාවේදී බෙදා ගන්න ලකුණු කියන්නේ. සටහන් ආකාර කියන්නේ. එහෙම නැත්නම් කෘතිම වේවා ස්වභාවික වේවා මට දැන් හුස් සතිය පිහිట్లా තියෙනවනම් ආ ඒ දෙකේම මට ඕන කරන්නේ සතිය කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. සක්මන් කරනකොටත් පොඩ්ඩක් පටන් ගන්නකොට කෝල ගතිය එනවා. කමන්නේ. පීවර තේරෙනවනේ. කුතිම හෝ වේවා ස්වභාවික හෝ වේවා ආසල් ප්‍රසාද දෙකේ වෙනස තේරෙනවා නම් කරගෙන යන්න. නමුත් එකක් තියෙනවා මේක පරීක්ෂා කරලා බලන්න හරියට ලියනවා නම් කියන්නේ ආස්වාස ප්‍රාස්වාස නෙවෙයි ආස්වාස ප්‍රශ්වාස දෙවෙනි ප්‍රයන්න දීර්ඝ නැහැ ගොඩෙනෙක් ආස්වාස ප්‍රාස්වාස කියලා කියනවා. ඒක මම දන්නේ මට ලොකු සාංශ කිව්වේ දෙවෙනි පයන්නේ ප්‍රස්වාස. ආචාර්ය ප්‍රචාර්ය. ආචාර්ය ප්‍රාචාර්ය නෙවෙයි. එනිසා ඒකත් හදන්න ඕනේ. ඒක තමයි කියවන හැමතුරු හටියට ලියලා තියලා බොරුවට කියනවාද කියලා දන්නෙත් නැහැ. ඔය ආරංචි ආන්දුන පඬිතිභාගේ පාසල ඉන්නේ කියලා. ද එහෙමනේ. ඉතින් එතකොට ඒ ආන්දුනටත් නිකන් මම මම මම පාලි මොනවත්ක්වත්ම දන්නේ නැහැ පෙළ පාලි අර. විශ්වවිද්‍යාලේ ඉන්නකොට ටිකක් පෙළ පාලි කරලා තියෙනවා. පෙළ දන්නෙත් නැහැ, පාලි දන්නෙත් නැහැ. මම ඔය කිව්වට තමා වෙන්න ඕනේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මගේ සක්මන් භාවනාවේදී දෙපයේ ඇති බාහිර ක්‍රියාකාරකම් නිසා හොඳට සතිය පිහිටුවාගෙන සක්මන් භාවනාව කළ හැක. නමුත් මගේ පරයන්ක භාවනාවේදී මට ආස්වාස ප්‍රස්වාස දෙක ප්‍රකටවම දැනෙන්නේ නැත. සතිය හොඳට පිහිටා ඇත. ඉදිරි කටයුතු කෙසේ කරගන්නේ දැයි කාරුණිකව පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකෙන් ගන්න පුළුවන් ඒ ඉසලගේ ප්‍රශ්නෙට උත්තරේ මේ සක්මන් කරනකොට හිතේ নানা ක්‍රියාකාරකම් වෙනවා සමාවෙන්න පයි. ඉතින් ඒක මට සතියට ආධාරයක්. සක්මන් කරනකොට කකුල ඕනේ දිහාට නෙවෙයි මේ කැරකිලා යනවා. ඊළ විදුඹෙන් හිටිනවා, මුළු කකුල හිටිනවා, ඇඟිලි වලින් හිටිනවා. මේ කොයි එක වුණත් සතිය පිහිටලා. දැන් සක්මණෙන් පිට කන්දක් නැගිනකොට බලන්න අපි කන්දට ලෑස්තිනකොට කය බය විදහක් තියෙන හැටි වෙනස්. කන්ද බහිනකොට වෙනස්. හැම වෙලාවෙදීම ඇඟ කන්දට ලෑහත් වෙනකොට නැම්මට ලෑහත් වෙනවා කය ලෑස්ති වෙනවා. ඉතින් ඒක නෑ සක්මණේදී තනි තලාවෙන්නේ. ඒත් විකෘති තියෙනවා. ප්‍රශ්නයක් නෑ. ඒක සතිය පිටවන්ට ලාභයි. ඉඳගෙන ඉන්නකොට ආස්වාද ප්‍රසවාස දෙක එක්ක සම නැහැ හොඳට වැටෙන්නේ නමුත් දන්නවා වැටෙන්නේ නැති බව. තියෙන ආනාපානේ ආනාපාන වශයෙන් වැටෙනවා වගේම එහෙම නැත්නම් තියෙනවා වැටෙන්නේ නැහැ. ඒ බව දන්නවනේ සතිය තියෙනවා. අපි අර නিত্য ඝන සංඥාවක් හිතාගෙන ඉන්නවා මේ ආනාපානේ මෙහෙම වෙන්න ඕනේ. ඒක වැටෙන්න ඕනේ කියලා එහෙම නැහැ. සතිය පිහිටියට පස්සේ වැටෙන්නේ මේකයි කියනවා මිස වැටහිච්ච නැති දේවල් වටක්වීම සඳහා බුදුම පණ්ඩිත ශාන්සේ ලියනවා කිසිම කමඨහන් වார்த்தාවක නෑ සහ බෑ කියන වචන පේන්න බෑ. එහෙමනම් කමඨහන හැදිලා නෑ. ලැබිලා නෑ කමඨහන් තොරතුරු ලැබිලා නෑ. වார்த்தාවක් ලීලා පුරුදු වෙලා නෑ. අපිට තියෙන දේ පේන එක විතරනේ පේන දේ තියෙන එකයි කියන එකයි තියෙන්නේ. අහවල් එක නෑ අවල් එක බෑ කියන දෙයක් නෑ. ඒ නිසා විපස්සනා පටන් ගන්නකොටම අපේ සද්ද කෝෂේ නෑ බෑ දෙක අයින් වෙනවා. නැති බැරි කන් නැති වෙලා අපිට ඇති හැකියකම් ඇති වෙනවා. ඒතර අපි තියෙන දේ කියනවා. අර පොඩි දැරිවි ලියලා තියෙන කමටහන අර ගන්න කිසිම තැනක ලියලා තියෙනවද කියලා අරක නැහැ මේක නැහැ කියලා පේන දේ කියනවා. මේක අපෙන් ගිලිහිලා කොච්චර කල්ද? ඇතෙක් හම්බුණත් හෙන්ඩුවක් නැහැ කියලා ලියනවා. බලනකොට මට මෙච්චර සද්දන් දුකල ඇතෙක් හම්බුණා නැද්දකින් විතරක් ඒ වුණාට පොච්ච හෙන්ඩුව නැහැනේ කියලා ඒක විතරයි කියන්නේ. ඉස්සෙල්ලා කියන්නේ හෙන්ඩුව නැහැ කියලා ඊට පස්සේ මම කියන්නේ ඇත හම්බුණා කියලා. කෝ එතකොට අපිට මේ ලද දෙයින් සතුට වෙන ගතිය කමටහන් මාතාවේ තියෙන නිසා නැත්තම් ප්‍රශ්නයක් නැහැ. නැති භවයේ සතිය තියෙනවනේ ඒක කිව්වට කමන්නේ. අන්නේ විදිහට මේ සක්මන පිළිබඳව හොඳ වර්තාවක් ලැබිලා තියෙනවා. පරියංගයට යනකොට කන මැන්දුමක් කන පින්දමක් චරිචුරුවක් ඇවිල්ලා තියෙනවා. ඒ ටික දාන්න එපා. ඒක ටික දාන්න කියන්නේ මට ඉඳගත්තා. ඉඳගත්ත පස්සේ ආනපනේ පේන්නේ නැහැ ලියන්න එපා. මට පේන්නේ මේකයි. ඉඳගෙන ඉන්න මට මේ පස්ස හැප්පෙනවා තේරෙනවා. නැත්නම් ෆෑන් එක උලන් වදිනවා තේරෙනවා. නැත්නම් බර ගතියක් තේරෙන්නේ එච්චරයි. අවදාවත් නැති දෙයක් ගැන එහෙම චරිචුරු ගන්න දෙයක් නැහැ. මොකද මේ manussත්ත්ව ප්‍රතිලාභයේම ලාභයක්. manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේම පෙරපිනක් ලාභයක්. චුගේ නැති දේවල් ගැන කතා කරන්න ගියාම දේශපාලනයයි ආර්ථික විද්‍යාවයි සමාජ විද්‍යාව ඔක්කොම එනවා. ඇති දේ ඇති දේ කියන්නේ ගියාම භාවනාවක් සිද්ධ වෙනවා. ඒ නිසා නැති වුණාට කමන්නේ. පේන්නේ මේකයි කියලා ඒක දිගේ යන්න යනකොට මට ආනපන පේන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඊ වෙනුවට ගත්ත දේ දිගේ දුර ගමනක් යන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක එච්චර හිත කරදර ගන්න එපා. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ඉරියව්ව සකස් කරගෙන ඉරියව්ව දෙස සිතින් බලාගෙන සිටිමි බොහෝ විට පළමුව ශරීරයේ වේදනා වරහන් ඇතුලේ දුක්ඛ ප්‍රකට වේ එහි හොඳින් සතිය පිහිටයි ශරීරයේ රත් වීම සීතල වීම තද වීම දහඩිය දැමීම පිම්බීම හැකිලිම සෙලවීම කම්පන වයිබ්‍රේට් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ලෙස දකිමි. මෙම වේදනාදී දැනීම් තුල සතිමත් වූ විට ඒවා හටගෙන ක්‍රමයෙන් වර්ධනය වී උපරිමයකට ගොස් පැවති ක්‍රමයෙන් අඩු වී නැති වී යයි. මේ සිද්ධි දාමයන් දෙස බලා සිටිද්දී සතිය දැඩි වේ, ප්‍රබල වේ. ශරීරය ගල් කණුවක්සේ ඍජුව සවිමත් වේ. ප්‍රමෝදය හටගැනේ. ඇතැම් අවස්ථාවන්හි පාදයන්හි හා ඉනේ ඇඹරීම් සිදු වී ආරම්භක ඉරියව්ව වෙනස් වේ. ඒ සිදුවීම් තුලද සතිමත්ව සිටිමි. සක්මන. සක්මනට සිත යොමුකොට විශේෂ මෙනෙහි කිරීම වලින් තොරව පාදයන්හි චලනයට සිත යොමු කරමි. සතියෙහි හොඳින් පවතී. විලුඹ දෙපතුල ඇඟිලි තුඩු පොළොවෙහි ස්පර්ශ වෙන ආකාරය දැනේ. විශේෂයෙන්ම ඇඟිලි තුඩු පොළොවෙන් ඉහළට නිදහස් වන අවස්ථාව දැනේ. එපමණයි සයන්ස් වාර්තාවක්. ඔය කියන්නේ මුල් කොටසේ ඒ සටහනක් ඇදෙනවා මේ සමාජ සංසිද්ධියක් හෝ ස්වභාවික සංසිද්ධියක් තමයි සංස්කාර කියන හැම එකටම ඇඳලා පෙන්නනවා නම් පෙන්වන්න තියෙන්නේ ගාන්ටාර හැඩේ තියෙන. ඒකට බෙල් ෂේප් කව් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. මුළු සමාජ සංසිද්ධිය ඕනම එකක් ගත්තොත් මෙන් පටන් ගන්න උඩට ගිහිලා නැතිලා ජල තරංගයක් වගේ. ඉතින් මේක තමයි සංස්කාර ස්වභාවය. සද්දෙත් ඕක තියෙනවා, වේදනාවෙත් ඕක තියෙනවා, හිතවිල්ලෙත් ඕක තියෙනවා, ආස්වාසෙත් තියෙනවා, ප්‍රස්වාසෙත් තියෙනවා ඕනම දෙයක තියෙනවා. ඉතින් ඒ නිසා මේ සංස්කාර සංසිද්ධියක තියෙනවා බෙල් ෂේප් කර්ව් එක ඔක්කොටම පොදු ලකුණ ඕනම සංස්කාරයකට. නමුත් ඒක නැග්ම බැස්ම සද්දක එක විදියක් වේදනාවක එක විදියක් හිතවිල්ලක එක විදියක් ඒ වගේ සටහන් වෙනස් හැබැයි බෙල් බෙල් ෂේප් තමයි තියෙන්නේ ඉතින් අන්තිමටම සබ්බේ සංඛාරා දුක්ඛා කියලා සංස්කාර සියල්ල ගැන කතා කරනකොට අර පොදු ලක්ෂණ විතරයි අපි ගන්නෙ නමුත් සද්දයක් නගිනකොට වේදනාවක් නගිනකොට හිතවිල්ලක් නගිනකොට ආස්වාසයක් නගිනකොට ඒක රැලි මාලානගමේ සුමුදුව පුංචියට පටන් ගන්න හයියෙන් වේග කැවිලා එතකොට වේගෙන් ගිහලා හිමීට පුංචියට නැතිලා යන ඒ සටහන් ටිකේ විතරයි මේ අපේ තියෙන මේ රණ්ඩු සරුවල් පෙන් කරච්චල් තියෙන්නේ. කොයි එක වුණත් පටන් ගන්න නැතිලා යන. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒ නිසා අන්තිමට බලනකොට මේ ශක්ති විශේෂයකට සද්ද වෙන්න පුළුවන් රූප වෙන්න පුළුවන් ගඳ රස පහස ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ ශක්තිය මූල ශක්තිය දෙයක් බාට පත් වෙනකොට ඒකේ සටහන් ආකාර වෙනස්. හැබැයි හැම එකක්ම ඇති වෙන්නේ එකම ශක්තියකින්. ඒකට බුදුරජාණන්සේ භවය කියන වචනේ පාවිච්චි කරා. ඒ නිසා යාට නටන්න රින්න මේ භවය සද්දයක් විදිහට පේන්න පුළුවන්. ගඳක්, රසක්, පහසක්, ආලෝකයක් කොයි එකවත් ඒ හැඩේ තියෙනවා. ඉතින් ඒක දිහා බලන්න ගියාම ඔය කැහි ගෑනිත් එකයි හොටු ගෑනිත් එකයි. ඔක්කොගෙම තියෙන එකම ලක්ෂණ. ඉතින් ඒක යෝගාවචර එකකින් දෙකකින් අල්ලගත්තට පස්සේ තේරුම් ගන්න මේක සද්දයක් වුණත් වේදනාවක් වුණත් හිතවිලක් වුණත් ආස්වාස වුණත් ප්‍රසවාසය වුණත් මේට පටන් ගන්න උඩට ගිල්ල නැතිලා මුහුද දිහා බලන දියත් ඔච්චරයි. අපි මේ ඉන්න ඔක්කොම සංඝයා වහන්සේලාගේ වයස අරගෙන ප්‍රස්ථාරගත කෙරුවොත් හොඳටම වයස සංඝයා එක්කර දෙනෙක් කියනවා හොඳටම අඩු එක්කෙනෙක් කියන මැද ප්‍රදේශයේ සාමාන්‍ය වයස පවතිනවා. පන්ති කාමරයේ ඉන්න ළමයින්ගේ වයස ගත්තොත්, ජාතියේ ඉන්න මිනිසුන්ගේ බර ගත්තොත් ඔක්කොගම තියෙන වගේ ඇඩයක්. ඒ නිසා ඒක මුලදි කියනවා හැම දෙයක්ම මේ ඇති වෙලා නැති වෙලා යනවා. ඒක ඇතුලේ තියෙන දේවල් වල ওই පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. සද්දයක් ආවම එක විදියක්, වේදනාවක් ආවම එක විදියක්, හිතවිල්ලක් ආවම එක විදියක්, ආශාසයෙන් වෙනකොට එක විදියක්, පිම්බිමේනවලද හැබැයි ඔක්කොම සංස්කාර. එකකින් හැඩේ අල්ලගෙන අනුමාන ඥාණයට දාලා එහෙම නැත්නම් ණය විපස්සනා දාලා බැලුවොත් ඔක්කොගෙම තියෙන්නේ හට ගැනීමක් තියෙනවා නාඩගමක් නැටෙනවා විපරිණාමයට පත් වෙලා නැති වෙනවා. ඉතින් මේ අතර තියෙන තාරාතිරම් බැලිල්ල වෙනුවට මේ පොදු බෙල් ෂේප් හැඩේ නැත්නම් ගාන්ටාර හැඩේ දිහා බලන ඉන්න පටන් අරගත්තොත් මොකක්වත් නැහැ ඊට විරුද්ධව යන එක. ඉතින් ඒක දිගට බලනකොට තේරෙන පටන් ගන්නවා සියලුම රූපවල තියෙන්නේ රුප්පන ලක්ෂණේ. සියලුම රූපවල ඒක රූප රූප වෙන්න පුළුවන්, සද්ද රූප වෙන්න පුළුවන්, ගන්ධ රූප වෙන්න පුළුවන්, රස රූප වෙන්න පුළුවන්, පොට්ටබ්බ රූප. ආධුනිකයට මෙතන පහක් තියෙනවා. කෙලපැමිණිච්ච කරණ තියෙන රූප විතරයි ඒ වගේ තියෙන ස්වරූපේ. ඊට පස්සේ නාම ධර්ම ගත්තත් වේදනා සංඥා සංඛාර ඔක්කොගම තියෙන ස්වරූපේ. නිසා ඉදිරියට යනකොට තේරෙන පටන් ගන්නවා තෝරන්න බේරන්න කියොත් පු탁 පු탁 කියලා බේ පු탁 යන වෙනවා. ඔක්කොගෙම තියෙන එකම සටහන කියලා ගත්තොත් ආර්ය විවහරයට වැටෙනවා. ඉතින් ඒ නිසා දිගට දිගට දිගට එන එන දේ කොයි දේ ඉදිරියපත් වුණත් මොනවාක් හොයන්න යන්න එපා. මතුරු මතුවෙන දේ බලන්න ඒකට වෙනම හට ගැනීමක් තියෙනවා. වෙනම විපරිණාමයක් තියෙන එක. විනාශයක් බාටපත් වෙන්නේ නැතිලයන්. හට ගන්න දේ නෙවෙයි නැති වෙන්නේ. ඒක විපරිණාම වෙලාමයි නැති වෙන්නේ. ඒ නිසා ඒ විදිහට දිගට බලහින්න පුළුවන් නම් පේනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉඳගෙන හිටියත්, හිටගෙන හිටියත් ඕක තමයි සිද්ධ වෙන්නේ. ඒක පුරාවට දැක් ගන්න පුළුවන් වෙච්චාම ඒකට කියනවා සතත අභ්‍යාසය. එහෙම නැත්නම් අඛණ්ඩ සතිය කියලා. ලෝකයේ තියෙන ඕනම දෙයක හැටි. ඒ සියල්ලම දුක පිණිස පවතින ඒ සියල්ලම සංස්කාර කියලා කරන මේ සියල්ලම අපිට ඕනේ නාටකමක් නෙවෙයි නටන. අපිට ආඳුම්ට්ටු කරන්න බෑ. ඉතින් ඒක නිසා ඉස්සල්ලාම අපි දකින්න මේ වගේ තියෙන මේ වෙනස් වෙන ගතිය, චපල ගතිය, වෙන දෙයක් බාටපත් වෙන ගතිය. ඉතින් ඒ නිසා මේක පට මේ මුල රචනයේ මුලදී පටන් ගන්න තියෙනවා. සෞඛ්‍ය සම්පන්නව ඒක හැකි තාක් දුරට පවත් ගන්න හිතගෙන හිටියත් ඉඳගත්තට පස්සේ මොකද වෙන්නේ බෑ. ඉඳගෙන හිටියොත් හිටගත්තට පස්සේ මොකද වෙන්නේ? ඇවිද්දාට පස්සේ මොකද වෙන්නේ? ඉරියව්ව වෙනස් වුණාට ඒ වගේ මේ වෙනස් වෙන ගතිය දිගට බලන්න හිටියොත් අපිට මේ සිද්ධ වෙන භාවනා කරනවා වේවා නොවේවා බෞද්ධ වේවා නොවේවා මේ සිද්ධ වෙන ඕනම සංසිද්ධිය අධ්‍යා බැලුවොත් එකයි තියෙන්නේ. ඇයි පේන්නේ නැත්තේ? බලන්නේ නැති නිසා. අපි බලන්නේ අතීතයේ දේවල්, අනාගතයේ දේවල්, වෙන කෙනෙක්ගේ දේවල්, වෙන තැනක වෙන දේවල්. ඒ නිසා ගුණයක් ගන්න. ඒ නිසා බලන දිගටම එන්නේ ඔය දැකපු දේම නැවත නැවත සහාතික වීමක්, ඉස්තර වීමක් වෙන්න ඉඩ තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ආදුනිකයෙකුට පර්යංක භාවනාව අසාර්ථක වුවද සක්මන් භාවනාව සාර්ථක නම් දිගු ගමනක් යා හැක්කේ කුමන සාධක පදනම් කරගෙන දැයි කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඔ මේක වර්ණගනෝ නම් මේ විදිහට මේ වචනේ පර්යංකේ සතිය පිහිටීම අසාර්ථක වුණත් සක්මනේ සතිය පිහිටවීම දුරගමනක් වෙනස හේතු වෙන්නේ ඇයි කියලා අහන්නේ කොහොඳයි ඔය භාවනා කියන වචනේ දාපු ගමන් මම අල්ලි අවුලකට වැටෙනවා එනිසායි කියන්නේ සක්මනේ සතිය පරියංකේ සතිය මොකද සක්මන එක පැත්තකින් පරියංකයට නෑදෑකම් කියනවා අනිත් එක ක්‍රියාකාරකම් වලට නෑදෑකම් කියනවා මොකද එක වැඩක් කරන ගමන් තමයි අපි සක්මනේදී සතිය පිහිටවන්නේ පරියංකේදී කිසිවක් නොකර බලනිනවා එදින්දා වැඩ කරනකොට වැඩ රාශියක් කරන ගමන් එල්ලයක් නැතුව වැඩ කරනවා. අන්නේ දෙක මැද තමයි සක්මන තියෙන්නේ. නිසා සක්මන ක්‍රියාකාරී ජීවිතයත් පරියන්ඛයක් කියලා වගේ අතක් පිට අතක් තියාන අද්දක වහගෙන ඉන්න දෙකත් අතරමැද මැදිහත් කාරකයක් වශයෙන් වෙනවා. ඒක නිසා අපිට ඉඳගෙනම ඉන්න වෙලාවක් නැති වුණත් බස් එකට යන ගමන් කෝච්චියට යන ගමන් මේක භාවනාවක් කරගන්න පුළුවන්. අර පොඩි ළමයි ලියලා තිබුණේ මම බස් බස් එකට යනකොට බස් එකෙන් බැහැලා පන්තියට යනකොට යන පීවර ගාන ගණන් කරනවා. ඒ බුරුම පන්දි ස්වාමීන් වහන්සේ ඔය සෙල්ස්බර්ග් මම හිතන්නේ දැන්ට ඉන්න IMF එකේ උගන්නනේ නෝනා ගෝල්ස්ටයින්ගේ ලිවින් ටුගෙදර් කරන ලේඩි මම කමටහන් දෙනකොට හොන්තර බැලලා කවල කිසි තේත් වැඩක් නැහැ කියන දේ මොනවක්වත් කරන්නේ මේක හරියන්නේ යනවා යන්නේ කියලා. ඉසි ගෑල්ලම කෙල්ල කාලේ දැන් කපන්න ඉන්න මරන්න ඉන්න එකෙක් වගේ නැගිටිනකොට කිව්වලු කොහෙද හිත තියෙන්නේ කියලා. ඊට ගාලු ස්වාමීන් වහන්සේ කෙරේ ගෞරව සම්ප්‍රයුක්ත බයෙන් නැගිටිනවා කියනවා යනවා. ඊට පස්සේ කිව්වලු තමන් ඉන්න උඩ තට්ටුවේ padi පෙළේ padi කීයක් තියනවද කියලා. අර ගෑණි හැරිලා කිව්වලු හරියටම 13යි තියෙන්නේ කියලා. මේ වගේ මුළු දවසේම ඔක තියෙන්න ඕන කියලා නිකන් හරියට මේ පෝරකේට නැග්ගලා වගේ දඬුවම් නියම කරලා තිනවා. අද මේ මනුස්සයා කියනවා ඒ ස්වාමීන් වහන්සේ කරන වැඩ නිසා තරහින් වගේ පේන තියෙන්නේ. මගේ ජීවිතේට ඇතිවෙච්ච අලුත. මට බැනලා එලනලා නැගිටින්න හදනකොට දැන් කොයි දෙයක තියෙන්නේ. සතියින් ඉන්නවනම් කේදාගේ ඔබ වහන්සේ කරේ බයෙන් වෙවුල වෙවුල නැගිටින එකේ හිත තියෙන්නේ. යනකොට ගිහිල්ලා යනකොට බඩ පිළේ වඩි කීයක් තියෙනවද? ඉතින් අපිට ඒව තවදාකත් අපි ගණන් කරන්නේ නැහැ. ඒ නිසා සතියට හොඳට ගිහිල්ලා පටන් ගත්තට පස්සේ වාඩි වෙලා බොමලුවකම වෙන්න ඕන කමක් නැහැ. පුරුදු කරගත්ත පස්සේ හැමතැනම යන්න පුළුවන්. ඒකට පාඩම දෙන්නේ සක්මණේ විතරයි. මම උනන්දුව පිණිස ධෛර්යය පිණිස මෙහෙම කියන්නම්. මම ওই භාවනා පිළිබඳ තියෙන පොත් සෑහෙන කියවලා තියෙනවා හැම ආගමේම භාවනාවක් තියෙනවා. මුස්ලිම් ආගමේ තියෙනවා සූෆි භාවනාව කියලා එකක්. ඒ මිනිස්සු හොඳ විවේක තියෙන කන්දක් උඩට ගිහිල්ලා තැන්නක් හරි හදාගෙන එක අතක් උඩ පැත්තට එක අතක් යට පැත්තට හරවගෙන ගම් උණබම්බුවක්ගේ තොප්පියක් දාගෙන වටේට කැරකෙනවා. කැරකිලා කැරකිලා 10ක් 15ක් එකතු වෙලා. ලස්සන මියුසික් එකක් යනවා. ඊට පස්සේ මිනිස්සු කැරකෙමින්ම මොකද්ද සමාධියකට යනවා. Hindu ආගමේ භාවනා තියෙනක සංගරන්ස්ලා දානවා. Sikh ආගමේ තියෙනවා. කතෝලික ආගමේ තියෙනවා. කතෝලිකේ ට්‍රැපිස් හාමුදුරු කෙනෙක් කන්දට නැග්ගට පස්සේ භාවනා කරන්න මිනිය තමයි ගේන්නේ. කවදාවත් ඊට පස්සේ කිසි කෙනෙක් හම් වෙන්නෙත් නැහැ මුදල් පරිහරණය කරන්නෙත් නැහැ කාන්තාව බලන්නෙත් නැහැ. එකම භාවනා ක්‍රමයක සක්මන නැහැ. අපේ සරුවච්චන් වහන්සේ විතරයි සක්මන අඳුල්ලා දුන්නේ. උන්වහන්සේ කියනවා අද්ධානක්කමෝ හෝති පධානක්කමෝ. දීර්ඝ ගමනකට යන්න හෝ පදන් වීරිය කරන කෙනාට ඒක ඉවසා දරා ගැනීමේ ශක්තිය ඉන්නේ සක්මණෙන් තමයි. නිසා සරුවචන් වහන්සේ වස්සමානණනේ පස්සේ සමහරලාට මාස 9 දීර්ඝ ගමන් යනවා. සමහරට මාස 8 මධ්‍යස්ථ ගමන් යනවා. සමහරට මාස 6 7 කෙටි ගමන් යනවා. සරුවචන් කවදාකවත් කියන්නේ නැතිලු මම මේ දීර්ඝ ගමනකට යනවා කියලා. ආනන්ද හැමතුරු බලනවලු අන්තිම දවස් වෙනකොට ගමනට පිටත් වෙන්න ඉස්සෙල්ලා තරුවචන්ගේ ක්‍රියාකාරකම් වල සක්මන ටිකක් වැඩි කරන ගතිය පේනවනම් වෙනදට වැඩිය බත් පිටු දෙකක් වැඩිපුර වන්දනවා දන්නවනම් දන්නවලු දීර්ඝ ගමනකට සූදානම් වෙන්නේ කියලා. ඉතින් සංඝයාට කියනවලු බුදුජානන්සේ මේ දවස්වල ශරීරය සකස් කරනවා දීර්ඝ ගමනකට කියලා. ඒක නිසා දිග ගමනක් යන්න තියෙනවනම් අපේ ශරීරය සකස් කරන්නේ අපි සක්මනේ. අපි සාමාන්‍යයෙන් හරකෙකුට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕන නම් පුරුදු නැති හරක් නම් අපි ඉස්සෙල්ලා ඌට විටමින්ස් B12 ඉන්ජෙක්ෂන් එක දීලා ඇඟ හදලා තමයි ඉන්ජෙක්ෂන් එක ගහන්නේ. එහෙම නැත්නම් අර ඉන්ජෙක්ෂන් එක සැර වැඩි. ඉතින් අපිට තියෙන විටමින් B12 ඉන්ජෙක්ෂන් එක තමයි සක්මන. ගමනක් ගිහිල්ලා ආවට පස්සේ අඬ ඉස්සලා දානෙට ඉස්සලා දාන්න පස්සේ සක්මන් ටිකක් කරනවා නම් මේ ආසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡති. කෑදියේ බීපු දේ ලේහ කරපු දේ උතර දිරවන. ඉතින් ඒක අද නෑ අද සංඝයා ගාව නෙවෙයි මුළු සිංහලයා ගාව නෑ. ඔබ තියෙන කාලේ සිංහලයා ලෝකෙන් පළවෙනිම ජාතිය. අපි රුවන්වැලි සෑය හැදුවා දැන් ගිහිල්ලා බලන්න හිටිකල කොච්චර සක්මන් මළු තියෙනවද කියලා. දැන් ගිහිල්ලා බලන්න ඒ පරණ රහතන් වහන්සේලා හිටපු තැන් වල එක සක්මනක් හදන්න විතරක් මේ ගොඩනැගිල්ල තරම් වියදම් කරලා තියෙනවා. දැන් පන්සලකවත් සක්මනක් නැහැ. පන්සලකවත් සක්මනක් නැහැ. ඉතින් ඒ නිසා සක්මන ඇල්ලුවා නම් දීර්ඝ ගමනක්. අපි අයිගා ප්‍රශ්නයට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තුන්වෙනි මාසේ 23 වෙනිදා ඊයේ පරයන්කය මුල සිටම ඉඳගෙන ටික වේලාවකින්ම හුස්ම පමණක් අරමුණු කළ හැකි විය. පරයන්කය පැය දෙකයි. බාහිර සිතුවිලි සිතට නැගීම අවමයි. දෙපා වේදනා අවමයි. ශබ්ද හොඳින් ඇසේ. එහෙත් ඒ කෙරෙහි සිත උපේක්ෂා සහගතයි. පෑ දෙක ඇතුළත එක්වරක් ඉරියව් මාරු කළෙමි. ඊට හේතුව ආනාපානය සියුම් වී ඒකාකාරීව බලා සිටින විට දැඩි නිරස බවක්, බෝඩම් විරාගයක් දැනීමයි. 1:20ට පමණ එහෙම නැත්නම් පැයකුත් විනාඩි 20ක් පමණ ගත වූ පසු පා දිග හරින ලදී. එකෙනෙහිම විරාග සංඥාව අතුරුදහන්ය. නැවතත් ඉඳගතිමි. පැය දෙක තුල ආනාපානයේ පියවර හතරම වැඩුණාසේ හැඟේ. නමුත් සබ්බකාය පටිසංවේදී හා පස්සම්බයං කාය සංඛාරං යන පියවර දෙක තරමක් අපැහැදිලිය. මේ පියවර දෙක පැහැදිලි කර දිය හැකිද? ගිරිමානන්ද සූත්‍ර ආදි සූත්‍රයන්හි දැක්වෙන විරාග සංඥාව ইহත මා අද්දුටු විරාග හැඟීමද එය තව ප්‍රකට කළ යුතුයද තුන්වෙනි මාසේ 24 අද පරයන්කය ආනාපාන අරමුණ ටික වේලාවක් බැලූ පසු නොඑක් බාහිර සිතිවිලි නැගී ඒ ඔස්සේ සිත පිටයයි උදාහරණයක් වශයෙන් අනාගත කුසල සැලසුම් ආදී ඊයට වඩා භාවනාව පසුබැස ඇතැයි හැඟේ උපදේශක් පතමි. මේක ඇත්තටම මස් නෑ ඇටයි හන් ටිකයි අනම්මනම් කෑයි ටිකක් තියෙන සාරේ මොකක්වත් නැහැ. ආනාපාන පියවර හතරක් වැටුණා නම් වැටහිච්ච දෙකවත් කියන්න බෑ. දීගං වාස සාන්තෝ දීගං අස සාමීති රස්සං වා කියන ඒ ටිකවත් නැතුව ආනව පස්ස පස්සම් බයං කායතං කාරණ නැත්තම් මේ සබ්බ කාය පරිසංවේදී තමන් වැටහෙන දේ මේ වார்த்தාවට දැම්මේ නැත්තම් අනිත් එක්කනට කතා කරන්න වෙන්නේ හිතලා. ඒ නිසා තමන්ට වැටහෙන දේ දන්නවනේ ඒ අනුව හිතා ගන්න පුළුවන්. ඒක නිසා සබ්බකාය පරිසංවේදී කියලා මම මේ හිතලා කියන්නේ අර බෙල් ෂේප් කර්ව් එකේ මුල පටන් ගන්න නැගලා ගිහලා ඉවර වෙනකම්ම පේනවා. එහෙම නැත්නම් අපිට පේන්නේ බෙල් එකේ උඩ මොට්ටුව විතරයි. පටන් ගන්න පේන්නේත් නැහැ ඉවර වෙන පේන්නේත් නැහැ. බල්ලා බල්ලා බල්ලා සම්පූර්ණ පටංගන ඊටට ගිහලා පල්ලෙහාට ඔක්කොම පේනවනම් අපිට කියනවා ආස්වාද ප්‍රසවාස මුළුල්ලම දකිනවා. ආස්වාද ප්‍රසවාස කයම දකින්නයි කියලා. ඒක දකින්නකොට මොකක් හරි සංසිද්ධියක් කරගෙන ඒකේ පටන් ගත්තා ගියා ඉවරනවා. ආය පටන් ගත්තා. එහෙම දකින්නකොට ඒකේ සංසිඳීමක් විතරමමයි වෙන්න තියෙන්නේ. මේක සැක කරන්නේ නැත්තම් මේකට උරුට්ට වෙන්නේ නැත්නම් ඒ සංසිඳන විතරයි. ඒ නිසා සබ්බකාය පරිසංවේදී දැක්කනම් පස්සම්බයන් තමයි. ඊට පස්සේ කියනවා මේ විරාග සංඥාව මේකේ විරාග සංඥාව ද්වේෂ සහගතව බල්ලා තියෙනවා. ඒක තමයි සාමාන්‍ය පුතත්ජනගේ හැටි. විරාග සංඥාව වෙනකොට ඒකට ආධාර කරන්න ඕනේ. ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. එහෙමනම් විරාග සංඥාව ඥාන සම්ප්‍රයුක්තව බලන්න ඕනේ. එදාට ඇත්තටම විරාග සංඥාව කියන්නේ නැත්නම් මේ කම්මැලිකම නීරසකමට ද්වේෂයෙන්මයි බලන්නේ. ඒකයි ඉරියව් මාරු කරන්නේ. ඒ නිසා ඊටව විරාග සංඥාවට අනුග්‍රහ කරන්න නම් විරාග සංඥාවට පොහොර දාන්න නම් විරාග සංඥාවට ආහාර දෙන්න නම් විරාග සංඥාව ඥාන සංප්‍රයුක්තව බලන්න. මුළු ලෝකයම අද විරාග සංඥාවට ද්වේෂයෙන් තමයි ගත යුතු කරන්නේ. මේ කම්මැලිකම නැති කරන්න විවිධාකාර විනෝදාන්ත හොයා ගන්නවා ඉරියව් මාරු කරනවා තනින් තනට ඇවිදිනවා නලියනවා කකියනවා එක ඉරියව්වක ඉන්න බෑ ඒක නෙමෙයි විරාග සංඥාව. ඒකේ විරාග සංඥාව ද්වේෂ සහගත. ඒකේ එච්චර දුර ගමනක් යන්නේ නැහැ. මේක භාවනාවෙන් උපයපු දෙයක්. එක තැනක ඉඳීම නිසා ආපු දෙයක්. මට තව චිත්තක්ෂණයක් පුළුවන් මේ විරාග සංඥාව වඩන්න. නැගිටින්න නැතුව, අතපය හොල්ලන්න නැතුව කියලා. අන්න ඒකට කියන්න පුළුවන් ඥාන සම්ප්‍රයුක්ත විරාග සංඥාව කියලා. ඊට පස්සේ කියනවා ඊට වැඩි අද භාවනාව පස්සට බහලා තිනවා කියලා. භාවනාව කියන එකේ කවදාවත් රිවර්ස් ගියර් නැහැ. ෆෝවර්ඩ් විතරමයි. භාවනා පැත්තට යනවා කියලා කියන්නේ යෝගාවචරගේ මොකක් හරි හිත වැටිලා. බුදුජානන වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනකොට පස්සටද ගියේ ඉස්සරහටද ගියේ. මොනද අන්තිමට ඉවර කළා කිව්වා ඒකත් අරගෙනම තමයි මං ඉදිරියට ගියේ. කවුරු හරි කියනවා නම් එහෙම ඒ දුෂ්කර ක්‍රියා නොකර කෙලින්ම යන්න පුළුවන් කියලා දැන් චූල සීනාසුත් ඔච්චර දුෂ්කර ක්‍රියා විස්තර අපිට කියලා දෙන්න ඕන කමක් නැහැ නේ. කියවලා බලන්න සබ්බේ සිංහල පොතක ලියන්න බැරි තරම් අත්‍යන්ත කරුණු ලියලා තියෙන දුෂ්කර ක්‍රියා කරනකොට කරපු දෙයි. ඇයි ඒව ලියන්නේ අපට? කරන්න ඕනේ අපි නමුත් ඒ හරහා යන්න තියෙනවා. එල පස්සට යමක් නැහැ. එන මහබෝසතාන් වහන්සේ දසපාරමිතා පුරලා පස්චිම භවික මේ අවුරුදු 6ක් වෙනදෙපෙකේ අරික්කාලක්වත් කාලා දපි මේ. මේ කෑ ගහන. අරික් කාලක්වත් කාලද? අපි වගේ නරපණෝ කොච්චර පව් කරලා ඇද්ද? ඒවා ගෙවෙන්නත් එපා. ඒ නිසා ඒවා ගෙවෙන වෙලාව සාදරෙන් පරියන්කේදී ගත කරන්න උනන එක අනිවාර්ය ප්‍රගතිය. අපි වෙලා අලුතෙන් කර්ම රැස් කළත් නෑ. අපි ඒක භාවනාවක් විදිහට බාර ගන්නවා පස්සර ගියයි කියලා හිතනවා නම් එහෙමනම් ওই භාවනාව කියන වචනේ තියෙන බූ අර්ථය වැවෙන අර්ථය තියෙන. භාවනා කියන අර්ථේ පස්සට යමන්නේ නෑ. භවනා ජීවිතේ හැම දෙයක්ම හුරතලයක් මිසක්කා පස්සේ යamak නැහැ. ඒ නිසා කවදාකවත් අව අව탁සිරු කරන්න එපා තමන්ගේ අත්දැකීමට. අපිට වෙලා තියෙන සාපේ ඒක තමයි. සිංහලයට වෙලා තියෙන සාපෙත් එච්චරමයි. අපි අද ඉන්නේ தત્ත්වේ ප්‍රෞඪ தત્ත්වයක්. උදාාර தત્ත්වයක්. ඒකට සතුටින් ජීවත් වෙනවා. ලැජ්ජ වෙන්න එපා. ලැජ්ජ වෙන්න නෙමෙයි මේ භාවනා කරන වෙලාවේදී හිත කරදර එනවා, පසුතැම් වෙනවා, ලෙඩ එනවා. ඒක උඩ තන්දේ පරණ කර්මයක් ගෙවුනා. අලුතෙන් කර්ම රැස් කරගත්තේ නැහැ. ඒ දිනුවා. නිසා භාවනාදී කවදාවත් නැහැ පසුබෑමක්. ඉදිරියටම යන්නේ. ඒක හරහා දුක සැප දෙකම හම්බ වෙනවා. ජය පරාජය දෙකම හම්බ වෙනවා. දෙකම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා මිසක්කා. ඒ නිසා ඒක ලියන්න පුරුදු වෙන්න සතුටු හිතෙන විදිහට. පසුබෑම කියලා ලියන්නේ පසුබෑ අපි හිතකින්. දිනුනයි කියලා ලියන්නේ දිනුන හිතකින්. ඒ නිසා භාවනා හොඳට වැඩෙනවා සතුටෙන් ඉදිරියට අවසරයි ස්වාමින් වහන්සේ හුස්ම ඇතුල්වීම පිටවීමත් කුමන නාස්පුඩුවෙන් හුස්ම ඇතුල්වීම පිටවීම සිදුවෙනවාද යන්නත් කෙටි හුස්මක්ද දීර්ඝ හුස්මක්ද බවත් ඇතුල්වීමේදී සිසිලසක් පිටවීමේදී උණුසුමක් සිදුවන අයුරුද අද්දුටු වෙමි. ඒ හුස්ම වාරයක්ද එක ලෙස නොපැවති වෙනස් වෙන බව වැටහි. විටක හුස්ම හැපෙන තැන තද බවත් ගලා යෑමේදී හමන බවත් සීතල උණුසුමක් උණු සීතල උණුසුමත් සීතලත් උණුසුමත් දැනගත්ෙමි. සක්මන් කරන විට වම දකුණ ලෙස ආරම්භ කර සිත තැම්පත් වීමේදී එය එසවීම තැබීම හා එසවීම, ගෙන තැබීම් ආදී ලෙස ප්‍රකටව වැටහේ. සිහිය දැඩිව පවතින විට පියවර තැබීමේදී තද බවත්, එසවීමේදී සැහැල්ලු බවත්, ගෙන යටිපතුලේ සුළඟ වදින බවත් වැටහේ. විලුඹ මැද කොටස ඇඟිලි යන මේ තැන් තුනේ දැනීම් තුනක් ප්‍රකටව පෙනුනත් ඒ එක දැනීමකට සිත කර බැලීමේදී ඒ තුල තදවීම, නාඩි වැටීම, හිරිගතිය, උණුසුම, සීතල ආදී දැනීම් සමූහයක් නලියමින් වෙනස් වන බව වැටහේ. පියවර තැබීමේදී එකවර මුල මැද අග නොපෙනුනත් එක්වරකදී එසවීමේදී විලුඹ পায় මැද ඇඟිලි වල ඇතිවන දැනීම් දෙස සිත යොමු කර සිටියෙමි. එලෙසම ගෙන යාමේදීද තැබීමේදීද සතිමත් වීමි. එදිනෙදා හැකි සෑම ඉරියව්වකදීම කයට හෝ දැනීම් වලට සිත යොදමි. විටක එම දැනීම් සබන් පෙන බිඳෙන්නාක් මෙන් වෙනස් වන අයුරු අත්දැක ඇත. කය පුරා හිසේ පටන් දෙපතුල දක්වා දැනෙන දැනීම් කෙරෙහි සිත යොමු කරමින් සිටින විට මුළු කය පුරා නලියන දැනීම් දැකගත හැකි වේ. වරහන් ඇතුලේ එක එක නොව උතුරන බතසේ. මෙලෙසින් හුස්ම ගැනීම පිටකිරීම ඇවිදීම අනෙක් ක්‍රියාව පැවැත්වීමේදී සතිමත්ව සිටීම සුදුසු බව වැටහේ. පූජනීය ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. මේ සත්පුරුෂ උපකාරයට පින් සිදු වේවා. තෙරුවන් සරණයි. අන්ති මේ විදිහට අපි එකක් කියන එක සමූහයක් බවත් ක්‍රියාවක් කියන එක ක්‍රියාවලියක් බවත් දැකීම තමයි භාවනා කරනවා කියන්නේ. මේ එකෙක් නෑ මෙතන ක්‍රියාවලි රාශියක් තියෙන. හුස්මක් කියලා එකක් නෑ ඒක පඩිපෙලක නගින්න වගේ නැග්ග නැග්ගන යමක් තියෙන. ඒ නිසා මේ හැම ජවනිකාවක්ම වෙන් වෙන් වශයෙන් බලනකොට ඒක තමයි අනිච්චං කියලා කියන්නේ. කිසිම දෙයක ඉසුබුලන චිත්තක්ෂණයක්වත් එක සිද්ධිය දෙසරයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක හොඳට පේනවා ඈතින්දල බලනකොට පේන්නේ ලඟ වෙන්න ලඟ වෙන්න පේනවා. ඉතින් මේක වැඩි කරගන්න ඕන නම් තව ලඟ වෙලා බලන්න. ඒකට කියනවා අපි උත්සන්න කරලා බලනවා ආසන්න කරලා බලන්න. ඉතින් ඒ බුදු පන්සිවාංශ කියනවා මම පාරකුත් කිව්වා වගේ ගොම්මන් වෙලාවක පාර හරන අයෙක් ඉන්න වගේ පේන්න පුළුවන්, වැලක් තියෙන වගේ පේන්න පුළුවන්, මුලක් තියෙන වගේ පේන්න පුළුවන්. ඉතින් බය වෙච්ච මිනිස්සෙක් නම් දුවනවා. මේක ඒක ඕන් සර්පෙක් නැත්තම් වැලක් කිය. ලඟ වෙලා බැලුවොත් පේනවනේ ඒක වෙන වෙනම වෙන නලියවිල්ල තියෙන්නේ. තේරෙන මේක වැලකුත් නෙවෙයි, සර්පෙකුත් නෙවෙයි, මුලකුත් නෙවෙයි. තව ලඟ බලනකොට කූඹියක් පස්සේ කූඹියක් කන එක තමයි තියෙන්නේ. කූඹි වල ඈතින් බලනකොට මැරිච්ච ලණුවක් වගේ පේනවා. ලඟ වෙලා බලනකොට නලියනවා. උන්ටට ලඟ වෙලා බලනකොට කූඹියාගේ ඉඳලා කූඹියට සම්බන්ධයක් නැහැ. ඒක දිගට ගලනවා. අන්න ඒ වගේ තමයි ආනපානේ ඈතින් ඉඳලා බලනකොට ක්‍රියාවක්. නමුත් ලඟ වෙලා බලන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය කෝච් එක පෙට්ටි වගේ අමුණපු එකක් තියෙනවා. ලං වෙලා ලං වෙලා බලන්න බලන්න පුදුමාකාර ක්‍රියාශක්තියක් වැඩි වෙනවා. ඉතින් ඒක ඔය මයික්‍රොස්කෝප් එක අන්වික්ෂය ලොක් කරන ලොක් කරනද අන්වික්ෂයේ එකම වස්තුව පෙන්වන්නේ 아무තු තාලයකට. අන්තිම ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දැම්මට පස්සේ මොකක්වත් නැහැ. පේන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන විතරයි. ඒව එකක්වත් කොච්චර වේගෙන් හැසිරෙනවද කියනවනම් එක වෙලාවේ දෙපොලක ඉන්නා වගේ පේනවා. ඒ තරම් වේගෙන් හැසිරෙන එකට නන් ලෝකල් රියැක්ෂන් කියලා කියනවා. බැලුව බැලමට මේක තියෙනවා. නමුත් ඒකේ තියෙන අංශුවක් අංශුවක් පාරගත්තොත් ඒක වතුරෙත් එකයි ඝනයත් එකයි වාතෙත් එකයි පණ ඇතිගෙත් එකයි නැතිගෙත් එකයි ගෑණිගෙත් එකයි පිරිමිගෙත් එකයි මේ නලියවිල්ල දැක්කනම් අපි මේකට එකක් කියලා කියන්නේ කවදාකවත් ඒකක් කියවන තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේක තුලේ ක්‍රියාරාශියක් තියෙනවා ඒ ක්‍රියාරාශියේ පේන්නේ නැති ලං වෙලා බලන්නේ අපි අනිත් එක දේවල් මාරු කරනවා එකක් කරන හොඳට ලං වෙලා බැලුවොත් කොයි එකෙත් තියෙන්නේ ওই ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන මිස දැන් කාලේ වචනෙන් කියන ගත යුතු දෙයක් නෑ මේකේ. ඉතින් මේ ළඟදී දැන් අවුරුදු 200කට විතර ඉස්සෙල්ලා ඒ අයින්ස්ටයින් මේක හොයාගත්තට පස්සේ නිව්ටන් කිය කිය හිටපු නීති ඔක්කොම අවලංගුයි. දැන් තියෙන්නේ වෘත්තාකර්ෂණ කතාවල් නෙවෙයි. දැන් තියෙන්නේ දැඩි සහ සරල නියුට්‍රෝන නියස්ටික ශක්ති විතරයි. ඒව බලනකොට ඒව තියෙනවා පේන්නේ නැතරම් වේගෙන් වෙනස් වෙනවා. ඉතින් ඒක දකින්න පුළුවන් බුදුහාමුදුරුවෝ 2600 කට ඉස්සෙල්ලා දැක්කා මේක ශූන්‍යයි කියලා. තුච්චයි කියලා මේක රිත්යි කියලා මොකද ඒ තරම් ක්‍රියාශක්තියක් තියෙන. ඉතින් ක්‍රියාශක්තිය දකින්නකොට අර එක ඒ ඇත්ත මේ ඇත්ති මේ කෙනා කියන එක හෙල්ලුම්කම්. ඒක හරි බය හිතෙන දෙයක්. කුටිම තමන් වදාගත්ත දරුවා අතේ තියාගෙනකොට මේකේ තියෙන ක්‍රියාශක්තියක් විතරයි කියලා කිසాగෞතමින තේරෙන්න පුළුවන් වුණා නම් බේත් වෙන්නේ නෑනේ. බුදුන්සේ ඒකනේ කියලා දුන්නේ. ඒ නිසා මේක දිනු කරන්න තවත් ආසන්නව බලන්න ක්‍රම දෙකක් තියෙනවා දිනු කරන්න. එකම දේ වැඩි වේලාවක් බලන්න, එකම දේ සමීපව බලන්න. කියන්නේ උත්තරම ලං කරලා බලන්න, බලන්න බලන්න බලන ක්‍රියාශක්තිය වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි. යම් වෙලාවකට යම් වස්තුවක ක්‍රියාශක්තිය දැක්කනම් ඒ වෙනකොට මුළු ලෝකෙම අපි ඈත් වෙලා. එකකට සමීප වෙලා බලනවයි කියලා කියන්නේ මුළු ලෝකෙම දන් දෙනවා කියන එක. ඒක නිසා සරුවචනාංශය කියනවා සඳහන් කරනවා ලෝකේ ශක්විත රජ වෙනවට වැඩිය වටිනවා ඊටත් වැඩිය වටිනවා එක වස්තුවක මේ ක්‍රියාශක්තිය දකින්න ලෝකෙම දන් දෙන්න ඕන. ඒ තමයි ලෝකේ තියෙන ලොකුම පින. ඉතින් ඒක තව සමීප වෙන්න වෙන්න ක්‍රියාශක්තිය වැඩි වෙනවා. අපි කියන උත්සන්න කරනවා ආසන්න කරලා බලන්න. ඉතින් ඒ උත්සන්න ආසන්න කරන තමයි අපි මේ බලන අරමුණත් බලන හිතත් අතර දුර අඩු කරන්න ඕන. ලඟ වෙන්න ලඟ වෙන්න ලඟ වෙන්න ලඟ වෙන්න පුදුම වෙනසක් ඇති කරනවා මේකේ මොන වස්තුවෙත් එකයි. ඒ නිසා මේ විස්තරය හොඳයි. මේක ආරම්භයක් තියෙනවා. මේක මේ පේන පේන එක කඩ කඩ බලන්න. පේන පේන එක බෙද බෙදා බලන්න ඒකට විභජ්‍යවාදය කියලා සරුවත්ඥාන්සේ සඳහන් කළා තියෙන්නේ. එතකොට එන ක්‍රියාශක්තිය හිතේ කද්දාකස් හිතා ගන්න බැරි එක. එදාට විතරයි අපි ජීවත් වෙන්නේ. අපි දැනට කරන්නේ මේ ආංශික ජීවිතයක්. ඇහැ වැඩ කරනකොට නාසය දිවකය වැඩ කරන්නේ කන වැඩ කරනකොට අනිත්‍ය වැඩ කරන්නේ එදාට නෑ ඔක්කොම වැඩ. ඉතින් ඒකට කියනවා සජීවි නැත්නම් අප්‍රමාද ඒ නිසා මේ පතේ පෑදිලා තියෙනවා ලඟ වෙන්න තමයි අපිට වැඩමුළුවේ දවස් 4ක් 5ක් තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපානයට සිහිය යොදාගෙන පර්යංක භාවනාවේ යෙදෙමි. මේ වන විට ඊතා ඉක්මනින් ආනාපානයේ වැටහි සිත සංසිඳේ. ආශ්වාසය නාසයේ ඇතුලේ ඉහළ වැදෙන බවත් එය සිහිල් බවත් වැටහේ. ප්‍රශ්වාසය නාසයේ පහළ කෙළවරේ වදින බවත් එය තරමක් උණුසුම් බවත් අත්දකිමි. ටික වේලාවකදී හුස්ම රැල්ල සියුම් වී එහි මුල මැද අග ප්‍රකට වන බව දැනේ. සෑම ආශ්වාසයක් හා ප්‍රශ්වාසයක් අතරම කුඩා හිස්තැනක් ඇති බව වැටහේ. තවදුරටත් බැලීමෙන් හුස්ම තුනී වී සිතකය සැහැල්ලුවන අතර එම තුනී හුස්ම වේගවත්ව ඉහළ පහළ යන අයුරු වැටහේ. මේ වන විට උදරයේ පිම්බීම හැකිලීමද ප්‍රකට වේ. වේදනා ශබ්ද ඊතරම් බාධා නොවුනද ඇතැම් විට සිතවිලි ඔස්සේ සිත ගමන් කරන බව වැටහේ. පැයකට වඩා පරයන්කේ සිහිය පවත්වාගෙන සිටිය හැක. ඇස්සර බලන විට ඉරියව්ව ඇදවි බෙල්ල සහ මුහුණ මදක් පැත්තකට වී තිබේ. මේ බොහෝ විට සිදුවේ. සක්මන් භාවනාවේදී දකුණ වම වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කරමි. ඇතැම් විට මෙනෙහි නොකර සක්මන් කළ හැකිය. කරත්ත රෝදයක අරමෙන් පාද අතර බර හුවමාරු වන හැටි දැනේ. පාදය තබන විට එහි මස් පිඩු දැඩි වී තදවන බවද ඔසවන විට ලිහිල් වී සැහැල්වන සැටිද දකිමි. පාදය පොළවට තබන විට සියුම් කම්පනයක් ශරීරය පුරා දැනේ. සක්මනේදී සිතිවිලි එන ගතිය වැඩිය. ඒවා පැමිණ බොහෝ වේලා ගිය පසු ඒ බව දැනී නැවත සක්මනේ සිහිය පිහිටුවමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට සුදුසු උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔයකදී අර ඇවිදිනකොට අපිට කකුල් දෙකයි දෙන්නේ. ඒ කකුල් දෙක මාරු වෙන්නේ කරතරෝ දෙක අර මාරු වෙන්න වගේ. මේ කකුල යනකොට ඊගා කකුල බර ගන්න. ඊගා කකුල යනකොට මේක බර ගන්න. ඒක හරියට රෝ දෙකට දාලා ඇන්දොත් අරෙන් අරයට මාරු වෙනවා. බුදුන්සේ කියනවා සඳහන් කරනවා දේශනා කරනවා ඒලට භාවනා කරනකොට යෝගාවචරය සතිය පැවැත්විය යුත්තේ බර ගන්න අරයට. ඒක නිසා සතියට අන්වර්ථ නාමයක් දෙනවා ඒකාරෝ කියලා. එක වෙලාවකට එක අරයක තමයි රෝදේ දුවන්නේ. පොළවත් එක්ක බොස් කීඩියට සම්බන්ධ වෙන්නේ එක හරයක. ඒ වගේ තමයි බර ගන්න කකුල දිගට අනික් කකුල ඉස්සරහට ගිහලා එතෙන් යනවා. ඒකල ඒකට බර ගන්නකොට මේක ඉස්සෙනවා. ඉතින් පහුගිය දවස්වල මම අර ඒක චිත්‍රකාරයෙක් කියලා ඇන්දෙව්වා ඒක. අන්දවල ඔය සමීක්ෂණයේ මේ සම්මන්ත්‍රණයේ වෙලාවදී ගිහිල්ලා තිබ්බා බලන්න මේ බුදුහාමුදුරුමේ ඒකාරෝ කියලා පෙන්නකොට අපේ කය ඉදිරියට යනකොට ඒක රෝදයක් කරකෙන්න වගේ තමයි කකුල් දෙක මාරු වෙන්නේ. මලඟ තියෙනවා ඒක ඇඳපෙකක් මම හෙට ගෙනල්ලා පෙන්නන්නම්. මේ ඒකල මම යදිවා මේ සතියේ තියෙන අන්වර්තනාමේ ඒකාරු. අපිට සතිමත් වෙන්න ඕනේ අපි බර ගන්න අරයට විතරයි. ඒ වගේ අපි ලෝකේ මොනවද තිබ්බත් හුස්ම ගන්නන හුස්මට හිත දැම්මනම් ලෝකෙම තේරුම් ගත්තා වෙනවා. ඒ නිසා අපිට මේක මේ බඹයක් පමණ වූ ශරීරයේ ව්‍යාමමත්තේ කලීබරේ සසම්මීමි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේ මුළු ලෝකෙම මේකේ තියෙනවා අපේ තියෙන අමනකම කියන්නේ කයේ හිත නැහැ වෙන තැන්වල හිත තියෙන. අතීතයේ හිත තියෙනවා අනාගතයේ හිත තියෙනවා වෙන කෙනෙක් ගැන හිත තියෙනවා වෙන තැනක හිත තියෙනවා. ඒකට අපි ඒක ඒක අල්ලන්න හදන එක මේ බාහිරේ ලොකු සාංශ කියනවා දොඩම් ගොඩක් බදා ගන්න කියලා වගේ එක gediyaක්වත් අහුවෙන්නේ නැහැ. එකක් ගණන් අතින් ඒක අහුවෙනවා. භාවනා කරන කෙනා මේ අරමුණු රාශියක් අල්ලන්න නටනවා කියන්නේ දොඩම් ගොඩක් බදාගත්තා වගේ. එකක් අල්ලපන් වර්තමාන කය අල්ලන්න. වර්තමාන සක්මන අල්ලන්න. ඒකේ අරය අල්ලන්න කොහෙන්ද බර සම්ප්‍රේෂණය වෙන්නේ. ඒ කියන්නේ භෞතික විද්‍යාව ගණන්නේ බල රේඛාව කිය. බල රේඛාව එකලස් වෙච්ච ගමන් විතරයි බල සම්ප්‍රේෂණයක් වෙන්නේ. ඉඳ ගන්න කින්දකොටත් හුස්ම වැටෙනවනම් ඒකට විතරක් දාන්න. ඉතින් ඒ විදිහට බලනකොට මේකේ පෙන්නනවා ඒක හුස්ම දෙකක් අතර ગેප් එකක් තියෙනවා කියලා. හරි කෝච්චියක් ගිහිල්ලා ඊගාව කෝච්චිය යන අතර ગેප් එකක් තියෙනවා. උගාක් වෙලා බලනකොට කෝච්චියේ පෙට්ටිය අතරත් ગેප් තියෙනවා. හුස්මත් යන්නේ ගැසි ගැසි ගැසි ගැති. ඒ පුංචි පුංචි කැලිය අතරෙත් මේ හිස්තන තියෙනවා. ඒකට පරිච්ඡේද පරිච්ඡින්න ආකාශය කියලා කියනවා. අන්න එක දැක්කට පස්සේ පේනවා මේ හැම කටයුත්තක්ම වෙන්නේ ජවනික ආරාශයකින්. ඒකට කියනවා ධර්මතාය නැත්නම් ධර්ම પરම්පරාව කියලා. බලාහනින් උඩ වෙනවා කට ඇරගෙන බලාහින තරම් සිද්ධි තියෙනවා මේකේ. ඒක පේන විස්තර ලඟ වෙලා වැඩි වේලාවක් බලන්න හිටියොත් එතකොට අද ගිය දක්වා භාවනාව ඉඳලා හෙට යනකොට ඊටත් වැඩිය සමීප කරලා පෙන්වනවා. ආයෙ එනවා. ආයෙ සමීප කරලා පෙන්වනවා. එතකොට පේනවා මේ ක්‍රියාවලිය කොච්චර කැඩි කැඩි කැඩි කැඩි යන දෙයක්ද? අපි හුස්ම කියලා කියන්නේ. අපි අතක් දිගාරනවා කියන්නේ. අපි ඇස්පිල්ලම් ගන්නවා කියන්නේ. අපි දිවක් දිගාරනවා කියලා කියන්නේ. මේ හැම කටයුත්තකම තියෙන කැලී වෙන් වෙන් වෙලා බලන්න ගියාම හරියට චිත්‍රපටයක රීල් එක අරගෙන ස්ලයිඩ් එක ස්ලයිඩ් එක සෙලුලොයිඩ් එක බලනවා වගේ. ඒ රාම දෙකක් අතරත් ඉඩක් තියෙනවා. රාමේ රාමයට ඉඩක් තියෙනවා. එක රාමක ඉඳලා ඊගා රාමුවට පුංචි වෙනසයි තියෙන්නේ. අන්ධකාරයක් ගිහිල්ලා ඊගා රාමුව එනකොට අර තිබුණ එක දිගහැරලා තියෙනා වගේ පේනවා. ওই චරණ චිත්‍ර එකකවත් චලනයක් නැහැ. චලනයේ සිද්ධ වෙන්නේ අපේ ඔළුවේ. රාමු රාමු වෙන්නන්නේ හැම රාමුවක්ම නිචල රාමුවක්. නමුත් ඒ අතරමැද මිනිස්සු ඇවිදිනවා, කනවා, බොනවා, කෙල්ල කොල්ල ලව් කරනවා ඔක්කොම තියෙනවා. නමුත් අරගෙන බලන ෆොටෝ මේවා රීල් එකේ එහෙම නැහැ. එක එක එක එක රූප රාමුති. ඉතින් මේ වගේ මේ ජීවිතයත් අපි සතිය වැඩි කරලා ජීවිතේ ක්‍රියාකාරකම් අඩු කරපු ගමන් රාමුවෙන් වෙලා පේනවා. එහෙම දැක්කන්ට ලැබීවා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කිරීම තුලදී පාදවල හැසිරීම පිළිබඳව සිත මනාව යොමු විය. එම පාදවල චලනය පිළිබඳ සිත නිරීක්ෂණය කිරීම નિરાයාසයෙන් සිදුවේ. එවැනි අවස්ථාවක භාවනාව ඉදිරියට සිදු කරගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? එහි ඊළඟ පියවර ගැන පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. අර කලින් කිව්වා වගේ ඒ වගේ වෙනකොට පියවර දෙකකින් දිනු කරන්න පුළුවන්. එකක් තමයි ගැම්ම ඇල්ලුවාට පස්සේ දිගටම බලන ඉන්න ඉන්න ජවයේ කැවෙනවා. අනිතික බලන දේ දිහා බලන හිතත් අරමුණත් අතර දුර අඩු කරලා බලන්න කියනවා. එන්නේ එන්නේ ඉබිල බලන්න කියනවා. එන්නේ එන්නේ එන්නේ නතු වෙලා බලන්න කියනවා. හරියට කාන්දක් කැලලකට ඉදි කට්ටක් 60 කට්ටක් ලං කරගෙන යන්න යන්න යන්න එක මට්ටමට ගියාට පස්සේ කාන්ද මිෂින් ඉදට ඇදලා ගන්න. එතෙන්ට යනකන් තල්ලු කරන්න ඕන. තල්ලු කරනකොට චුම්බක ශේෂ්ත්‍රයට ඇතුළු වුණාට පස්සේ තේරෙනවා දැන් ඉස්සරහට ඇදිලා තියෙනවා. තව ටිකක් ගියම අත කඩාගෙන ඒ කාන්දම ඇදලා ගන්නවා. අන්නේ විදිහට මේ දෙක අතර ආලිංගනය සිද්ධ වෙනවා. බලන අරමුණ සහ බලන හිත අතර. ඊට පස්සේ යෝගාචර කරන දෙයක් නෑ. මුත් එතෙන්ට යනකන් තල්ලු කරන්න. ඒ තල්ලු කිරීම සඳහා වැඩි වේලාවක් අරමුණ ඇසුරු කිරීම සහ අරමුණ සහ මෙනෙහි කරන හිත අතර ඉඩ අඩුවීම වැඩි වෙන්න වැඩි වෙන්න හිතවිලි එන්න තියෙන ඉඩ අඩුයි. සද්ද ඇහෙන්න තියෙන ඉඩ අඩුයි. වේදනා දැනෙන්න තියෙන ඉඩ අඩුයි. අරමුණයි මේ මෙනෙහි කරන හිතයි තාම සමීප වෙන්න වෙන්න. එතකොට ඒ වෙලාවේ හිණයක් ගැහුවත් ඒ වෙලාවේ වහලුර රිලව් නැටුවත් ඇහෙන්නේ නැහැ. අහන්න හිතක් නැ කෙනෙක් නැහැ එතන. මොකද අරමුණත් එක්ක හොඳටම අපි සමීප වෙලා තියෙන නිසා. ඒ අරමුණ සෞඛ්‍ය සම්පන්න අරමුණක් නම් මූල කර්මස්ථානේ නම් ධර්මයට බරයි. දෙක අතර ඊට වැඩි වෙන්න වැඩි වෙන්න මෙහි තියෙන ඔක්කොම කරදර අසට රිංගනවා. ඒ නිසා ඉතින් ගියාට පස්සේ මේ සමීප උත්සන්න ආසන සමීපතාවයට පස්සේ ඒ දෙන එක පුදුම ආලිංගනයකට එනවා. ආවට පස්සේ යෝගාවචර තියෙන මෙනේ කරන්න ඕනෙත් නැත් තොගේ පිටින් gediya පිටින් බලාගෙන ඉන්න එකයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කරන විට දකුණු පාදය දකුණට කරකැවි ඉදිරියට එන බවත් වම් පාදය වමට කරකැවි ඉදිරියට එන බවත් පාදය ඔසවා ඉදිරියට තැබීමේදී වැටහින ඇතැම් අවස්ථාවක බයිසිකල් පදින්නාක් මෙන්ද වැටහිනි ඇතැම් අවස්ථාවක gediya පිටින් සක්මන් කරන බවක්ද වැටහිනි මාගේ ප්‍රශ්නය නම් තවදුරටත් විභජ්‍යවාදී ලෙස පාද කෙරෙහි අවධානය යොමු කළ යුතුයද? එසේ නැතිනම් gediya pitin පමණක් සක්මන් කිරීම ප්‍රමාණවත්ද? කරුණාවෙන් පහදා දෙනසේක්වා. ඔය පදම ටික කාලයක් ගියාට පස්සේ හොඳට තේරෙනවා ඔකෝය බයිසිකල් පදිනවා වගේම තව කෙනෙක් කිව්වා මේ ධනක් කුසට වතුර තියෙන එකක් ඇතුලේ ඇවිදිනකොට වතුර ඇතුලේ ඇවිදින්නේ අපි. ඒතකොට කකුලේ කොයි වෙලාවකවත් මේ මේ ඔසවනවා යවනවා තවනේ කකුල දිගටම වතුර කප කපා තියෙන. වතුර ඇතුලේ ඇවිදින්නේ. ඒතර තේින්න පටන් ගන්නවා හැම පියවරක්ම. පියවරේ හැම අංශුවක්ම නැත්තම් හැම කෝණයක්ම සමානව වැටෙනවා. ඉස්සලා පේන්නේ මේක පිස්සන් එකක් කියලා පාලා යනවා වගේනේ. දැන් නෑ මේක බයිසිකලයක් පදිනවා වගේ. වතුර ඇතුලේ ඇවිදිනවා වගේ තේරෙන පටන් ගන්න තේරෙන දැන් ඔක්කොම වෙන දේ තේරෙනවා. එතකොට එහෙම අඬන එකයි තියෙන්නේ. ඒ සමාලලට ශරීරය වතුරෙන් උඩ තියෙන කොටසක් තේරෙනවා නැත්නම් කඳත් තේරෙන පටන් ගන්නවා. ඉතින් එතකොට gediya පිටින් ඇවිදිනවා. හොල්මන ඇවිදිනවා. මම බලන්නේ. මම්ම තමයි හොල්මන. හරියට මේ මේ CCTV කැමරා එකක් ඉස්සර ඇවිදලා පස්සේ ඒක ආයේ ක්ලිප් එක දිහා බලනකොට තේරෙනවා මම තමයි මේ ඇවිදලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. එහෙම නැත්නම් Tamanටම Tamanගේ කැමරාවේ රූප පේනවා නම් පේන්න පටන් ගන්නකොගේ Taman දිහා පරතෝ සංකල්පයෙන් බලන්න පුළුවන් gediya පිටින් ඇවිදිනකොට විතරයි. කරන්න රඟපවන්න ඉන්න තාක්කල් අපිට ඒක බලන්න බෑ. එනිසා අපි පොඩ්ඩක් කරන ගමන්ම කරන දේ වෙන්න ඇරලා ඒක දිහා පිට කෙනෙක් බලහින්න වගේ බලන්න ගියාම මිහිබට හොල්මනක් තමයි. සුරලෝගෙන් සුරලෝයෙන් බට හොල්මනක් වගේ ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් නටවනවා මේක. රූකට නටවනවා වගේ. තන්නේ ක්‍රම මේකේ තියෙන්නේ නිකන් මේ නැටවිල්ලක් තියෙන. ඉතින් වෙන චිත්‍රපටි බලන්න ඕනකමකුත් නැහැ ඒ වෙලාවට. ටෙලි ඩ්‍රාමා බලන්න චිත්‍රපටි බලන්න ඕනේ නැති. මේ හොල්මන දිහා බලන්න මදයි. ආයෙ නෑ තෑගි එහෙම දෙනවනම් තාත්තික රංගපෑම බොක්ස් ඔෆිස් වාර්තා දෙන්න වෙනවා. ඒ තරම්ම මේ පචේ කරනවා. මේ රංගපාන මේ අනුන් අලවන්න පිනවන්න නටවනවා. මේකේම නෑ Tamandම Taman බලන බන්නකොට පේනවා මිහිලෝට බට මේ සුරලොවින් මිහිලෝට බට හොල්මනක් තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්න තියෙන්නේ නරලව හොල්මක්. දෙවෙනි කොටස ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ශබ්ද සිතුවිලි වේදනා යන බාධක තුනෙන් වැඩිපුරම සිහිය පිහිටුවීමට අපහසු කුමන බාධකයෙන් යුක්ත පුද්ගලයාට දැයි කරුණාවෙන් පහදා දිය හැකිද තෙරුවන් සරණයි මගෙන්මයි අහන්නේ මට වැටෙන්නේ මොකද්ද කියලා කවදාකවත් කියන්නේ නැහැ මේක පුදුමාකාර මට ඒකට ඊරිසියක් හිතෙනවා කියන්න බෑ නැතුව නිකන් ඉන්නේ දැන් මේක ලියන මිනිහට මොකද්ද වැටෙන්නේ කියලා කියන්නේ නැතුව මගේ ගෙල්ලනවා කියන්නෙම නැහැ. මං යනවා ඊගා ප්‍රශ්නෙට. <laughs> කමඨාන් වාතාව ලියන්න ඉගෙන ගන්න ඕන. ගෞරවනීය මාහිමිපාණන් වහන්සේගෙන් අවසර පතමි. ස්වාමින් වහන්සේ දෙවිනි දවසේ පරයන්කේ සිටින විට කූඩාරමක් පෙනෙන්නට විය. ඊට පසුව එම කූඩාරම තුල ලානිල් පාට වී කහපාටින් දිස්වෙන්න පටන් ගත්තේය. නැවත කූඩාරම යට සිට උඩට හොඳ පැහැදිලි සුදු පාට රවුමක් මතුවී නැති වී ගියේය. ඒ පිළිබඳ පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. දෙවෙනි කොටස ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මුලින්ම වම දකුණ වශයෙන් පටන්ගෙන සක්මන් කරන විට මගේ කකුල් දෙකේ යටිපතුලේ තෙමිච්ච පුළුන් අලෝපුවා වගේ තෙතට දැනෙන්නට පටන් ගත්තා. එවිට ටික වේලාවකින් මගේ ඉදිරියේ මල සිරුරක් පේන්න පටන් ගත්තා. එම සිරුර ටික වේලාවකින් ඇස් වටේට කහපාට පුල්ලි පෙනී ගියා. නැවත බලාගෙන සිටින විට මුළු ශරීරයේ පණුවන් මතුවෙන්න පටන් ගත්තා. ඒ මල සිරුර බලා සිටින විට ඕජස් යටට බැස ඇටසැකිල්ල පේන්න පටන් ගත්තා. නැවත බලමින් ඉන්න විට ඇටසැකිල්ලේ පාට වෙනස් වෙමින් පුරු ගැලවි ගොස් නැති වී ගියේය. ඊට පසුව මගේ සිතට අදහස් උනේ මගේ ජීවිතය ඔය සමාන වේ. අනිච්ච දුක්ඛ අනාත්ත සිහි උනේය. විස්තර ලබා දෙන්න ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධිය පහළ වේවායි ප්‍රාර්ථනා කරනවා. සක්මන් කරනකොට නම් එක වාක්‍යයක් කියවිලා තිනවා පොළවේ මේ කකුලේ තෙත පුළුන් ඇලෙවුවා. ඊට පස්සේ එන දෙයත් එක්ක කතන්දර ගොතනවා මිසක් සක්මන් කරන බවවත් මතක නැහෙනේ. පටන් ගන්නකොට කූඩාරම භාවනා කරන්නේ මම නෙවෙයි. කූඩාරම කුඩ යනවා නිල් වෙනවා කහ පාටන මොකද සංස වෙන්නේ කියලා අහන. මොකද්ද මූල කර්මස්ථානේ කියලාවත් මූල කර්මතන හිත ගියාද නැද්ද කියලාවත් මේව තමයි වල්පල් හැලි කියලා කියන්නේ. මම හරියයි බල්ලයි කතා. මහත් එක්ක මේ පොල් ඔල්ලා පොල් ඉදම් බලා ගන්නේ මුරකාරයෙක් දැම්මලු. ඉතින් අපි දන්නේ මුරකාරයම තමයි ඔක්කොම හොරකම් කරන්නේ. ඉතින් මහත්තයා වරින් වර යනවලු බලන්න. ඒ දවසක් ගිය ගමන් ආ සර් එයි කියලා හිතුවේ නෑ. මම මේ හිතන්නම හිතේ සර් එනකන් හිටියේ. අද නම් සර්ට අප්ලයි කිව්වා. ඊට පස්සේ ඇයි කියලාවලු. මං ඊරයි හීනෙන් දැක්කා සර් ඇක්සිඩන්ට් වෙනවා. ඉතින් සර් දන්නවා මේ ආකාරය බුදියන් ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් උඩ ප්‍රොමෝෂන් එකක් දෙයිද මූ අස් කළා දායිද? මූ කතා කරන්නේ නිදාගෙන ඉඳලා සර් ඇක්සිඩන්ට් වෙනවා දැක්කයි කිය. මූ පත් කළ සල්ලි ගෙවලා තියෙන්නේ පොල්වත්ත බලන්න. ඌ පොල්වත්ත ගැන වචනයක් කතා කරන්නේ. මේ වගේ තමයි අපි නරියයි බල්ලයි එක තමයි තමන් ළඟ නැති මීහරකෙක් ගැන කනගාටු වෙන එක තමයි පුත්තජනයාගේ වැඩේ. ඉන්න මීහරකෙක් නෙවෙයි. කුඩාරමක් දැක්කා කහ පාට උනා නිල් පාට උනා දැන් මොකද වෙන්නේ? භවනා කරනකොට මිනිකුණක් දැක්කා දැන් මොකද වෙන්නේ? කෝ අපේ මූල කර්මස්ථානේ කෝ අපේ භාවනාව මේ මායя අපිට දාන ලනුවකට ජේසන ආරද්ධි සාසයකට කියනවා සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර තේනා නානා රුදු වේසමවා මග අවුරන්නේ යෝගාචරණ නිරණාවිදි වේස දිගේ හීන බලාපල බල බල ඉන්නවා කියනවා මූල කර්මස්ථානයේ කියපං භාවනා කරන්න හැටි කියපං වැටහිච්ච දේ කියපං පොඩ්ඩක් කියන කකුලට තෙත ගතියක් දැනන ඔන්න මිනියක් මතුවෙනවා ඔන්න ඇස් වටේ කහ පාට ඔන්න කැලි කැලි ඔන්න අනිච්ච දුක්ඛං අනත්තා පිස්සු ඩබල් නේ පිස්සු හොඳ එකනේ තියෙන්නේ කොච්චර ඉක්මනට අර විකාරකින් තමන් පිටපාරේ ගිහිල්ලා තියෙනවා දැන් පිටපාර දිගේ සරුංගල රැට යනවා කවදද කල්පනා වෙන්නේ මට කරන්න තියෙන මූල කර්මත්තාන හිත දාන එක. දැන් මේක හොඳ වැටුනේ කියන එක විතර එක වාක්‍යය ලියවිලා තියෙනවා. ඉතින් නම නොලියපෙක් ගැන මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. නැත්නම් මම මේ පුද්ගලිකව බැන්න වෙනවනේ. ඉතින් පත්‍රකාරයෝ මොනවද ලියයිද කියලා හිතන්න පත්‍රේ. රේඩියෝ වල මොනවද ලියන්නේ කියලා හිතන්න. ටෙලිවිෂන් එකේ ඔය කියන එකම වගුලක්වත් වෙලා නැහැ. මූ විකාර භාවනා කරන මනුස්සයා මෙච්චර ආසාවෙන් පොරොන්දු වෙලා මූල කර්මත්තාන ගැන ලියමි කියලා වාඩි වෙලා මේ බයිලා නම් කතා කරන්නේ ඒ නිසා කරුණා කරලා භාවනා කමටහන් ලියවීම පිළිබඳ වාර්තාව කියවන්න. කියවලා වෙච්ච දේ කියන්නේ. මේ පාඩම් පිටපොට ගියාට පස්සේ කොච්චර පිටපොට ගියාද කියන එක සර් අද නම් පාට බයින්න බා සර්ට හරි අපලයි. මොකද මං හීනෙන් දැක්ක සර්ට ඇක්සිඩන්ට් වෙනවා. ඉතාලම රස්සාව නැති කරන්න ඒ වගේ තමයි කරුණා කරලා තමන්ගේ මූල කර්මත්තානේ විස්තර කියන්නේ ඒකවත් දන්නේ නැත්නම් දැන් මූල කර්මත්තානේ නැහැ කියලා මාවත් අන ගහන යන්න හදනවා මට මේකට උත්තර ඉල්ලලා මන්නම් අවුවේ ඒකට නම් බොරු කද්දාකවත් වෙන්නේ නැහැ කද්දාකත් වෙනවනම් මට මෙතන ඉන්න බෑ මට වාක්‍ය දෙක ලියනකොට තේරෙනවා දැන් ගුණා යන්නේ අඩමාණයට කුරේ ගෙවිලා වගේ භාගයට කියලා ඒ කියන්නේ හරකට දීපු බෙහෙත් බීලා. අයිතිකාරය හරකගේ බෙහෙත් බීලා. ඉතින් කුරේ ගෙවිල වගේ භාගයට කකුල යන්නේ අඩමාණි. කරුණාකර සකස් කරන්න අපි ඉන්නේ පස්වෙනි හයවෙනි දවසේ. ඒක හැමදාම මතක් කරනවා කාරණාවට අදාළව කතා කරන්න. මේ සරුංගලන්න දේවල් කතා කරන්න එපා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සයින්න්ස ප්‍රශ්න ඉවරයි. මේ ඊගා ප්‍රශ්නෙත් ওই වගේම එකක් තමයි මේ දිග වැඩකට නැති ගොඩාක් කතන්දර වගේක් තියෙන්නේ. ඒක ප්‍රශ්නයක්ම නෙවෙයි. ඉතින් අර කමටහන් වාර්තා කරන හැටි හරියට කරන්න කියලා. මේ කාට හරි ඕනේ නම් ඒක පිළිබඳ විනාඩි 5 10ක් කරන්න කියලා දෙන්න පුළුවන්. මොකද හුඟ දෙනේ කටියට අල්ලගෙන තියෙනවා ඒක. ඒ කට්ටිය අරගෙන යන්න පුළුවන් මේ තමන්ගේ මොකද්ද අරමුණ කියන්නේ. මෙනේ කරපු හැටි කියන්නේ. වැටෙන දේ කියන්නේ. එතකොට පේන දේ, දැනිච්ච දේ, විය යුතු දේ, පොතේ තිබුණ දේ කියන්න ගත්තට නරියයි බල්ලයි කතාවල් යන්නේ. අපි 60 වෙනි 60 වෙනි රිට්‍රීට් එකේ ඉඳලා පටන් අරගත්තා ඔය කමටහන් වර්තාව. දැන් දැන් 172 ඉන්නේ. තෑහෙන දිනුවක් ලැබලා තිනවා. නිසා කාට හරි සැකයක් තියෙනවනම් ඒ කමටහන් වර්තාව පිළිබඳව අපි ළඟ තියෙනවා ඒ හතකස් කරපු මේ කොළ. මෙන්න මේකයි කෙරෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ නඩුවට කතා කරලා වැඩක් නැහැ. නඩුකාරට තියෙන භාෂාවෙන් කතා කරන්න ඕනේ. ඇත්ත සාක්ෂිය දුන්නත් මේ ක්‍රමයට නෙවෙන්න විසිකොල දානවා. උසාවියට ගිහිල්ලා වල්පල් කතා කරන්න බෑ. මේක ඊටත් වැඩිය බරපතලයි. ඒ නිසා ඉව දන්නේ නැත්නම් මේ 100ක්ගේ කප දහන පිට යොමු කරනවා. ඒක භයානක අප. ඒකට මමයි වැඩිකාරය වෙන්නේ. අපි මේ දෙවටක් ගහලා තියෙන දෙවට දිගේ යනවා. එහෙම නැත්නම් අපි ඒ කටියට කියනවා කරුණා කළා නඩු විශ් කළා දානවා. බාර ගන්න නැහැ. ඒක නිසා මම මේ ප්‍රශ්න කියවන ආමුදුරම්ටම දඬුවමක් දෙනවා. කාට හරි අවශ්‍ය නම් කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව කමඨාන් වාතා ලිවීමක් පිළිබඳව ඔක්කොමලා එක එක සැරේ යන්න එපා. කට්ටිය එකතු වෙලා මේ ශාන්ති හම්බ වෙන මම විශ්වාස කරනවා මං වෙනුවෙන් ඇත්ත කියයි කියලා. මොනලන්වත් දෙන්නේ නැහැ. නමක් නැහැ ඒ කොලයක් තියෙනවා. කමඨාන් වාතා දැන මෙහෙමයි සක්මන මෙහෙමයි පරියංගෙ මෙහෙමයි දින්ද වැඩ කරන කතා කරන්න කියලා කරුණා කළා ඒක දැනගන්න. ඉතින් අපි කාර්ය සාරණාවට අදාළව කතා කරනවා. මේ වල්පල් කතා කරනකොට මේ ලස්සන වෙලාව ගානක වෙලාව සැලසුම් කරගත්ත වෙලාව අයාලේ අර. ඒ නිසා අපි එළියුමත් නතර කරනවා සැකයක් තියෙනවා අපි ස්වාමීන් වහන්සේගේ කර උඩ තියෙනවා ඒ භාරේ ඒ ධූරේ තීලි වෙලා අපි ස්වාමීන් වහන්සේගේ විනාඩි 10ක් 15ක් අරගෙන කියලා දෙයි කමඨාන් වාතාව සකස් කිරීම පිළිබඳව. කමන්නේ නෑ නේම කරදර කරාට. හඳයි අපි පැයකට පොඩ්ඩක් වැඩි වෙලාවක් අරගෙන තිනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා ඉන් සතිවාරය સમાપ્ત කරන්නයි හදන්නේ කාට හරි කියන්න ඉදිරිපත් කරන දේවල් තියෙනවා නම් මතක් කරන්න. එහෙම නැත්නම් අපි විනාඩි 50ක් හෝ ඊට වැඩි පොඩ්ඩක් වැඩි වෙලාවක් තියෙනවා අපිට සක්මන් කිරීම සඳහා. සක්මනේ පස්සේ අපි තුනට රැස් වෙනවා පරියන්ක භාවනාවකට. ප්‍රශ්න නැති නිසා මෙතනින් સમાප්තිය සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.